සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුගාසුනේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවතර පිළිපදීම අවසරය අපි ධර්ම දේශනා මාලාවේ හැටියට පසුගිය දවසේ ප්‍රධාන වශයෙන් මාතෘකා කරන්ට යෙදුනේ මේ බොජ්ජංග ධර්ම පිළිබඳවයි මේ බොජ්ජංග ධර්මයේ මේ වාගේ පූර්ණ කාලීනව කාලයක් භාවනා කරන පිළිසකට භාවනා මධ්‍යස්ථානයකදී වස් කාලෙදී සාකච්ඡාව සඳහා කීප ආකාරයකින් වැදගත් වෙනවා. ඒ වාගේම යෝගාචරයන් සමග වෙන වෙන සාකච්ඡා කරනකොටත් මේ පිළිබඳව විස්තර සාකච්ඡාවක තියෙන වටිනාකම නැවත නැවත ඉස්මතු වෙනවා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ එදා සාකච්ඡා කරලා ඉතුරු කරපු මේ බොජ්ජංග ධර්ම පිළිබඳවම දිගින් දිගට සාකච්ඡා කරන්නයි. විශේෂයෙන්ම මේ සුද්ධ විපස්සනාව ගැන සලකලා බලනකොට සුද්ධ විපස්සනාව දෙලින්ම සතර සතිපට්ඨානේ පටන් අර ගන්නවා. තවත් කෙටි කරලා සරල කරලා ගන්නවනම් සතිපට්ඨාණයෙන් පටන් ගන්නවා සතිය පිහිටවීමෙන් පටන් ගන්නවා. එහෙම නැත්නම් එළඹ සිටි සීයට මුල් තැන දීලා තමයි මේ සුද්ධ විපස්සනාව පටන් ගන්නෙ. ඒ නිසා යෝගාවචරයා සුද්ධ විපස්සක යෝගාවචරයා විශේෂයෙන් අනික්කත්තන්ටත් වඩා විශේෂයෙන්ම මේ සතිය ගැන උනන්දු වෙනවා. ඒ සතිය ක්‍රමානුකූලව සතිපට්ඨාණයක් හොඳ මනාවකට පිහිටි සතියක් වඩපත් වෙනවා. ඒ සතිපට්ඨානීය සතර සතිපට්ඨාන වර්ධනයේ වශයෙන් වැඩේ. කායනුපස්සන, වේදනානුපස්සන ආදී වශයෙන් වැඩෙනවා. මේ විදිහට යෝගාවචරයාගේ යෝග කර්මය සතියෙන් පටන් කරගෙන ක්‍රමයෙන් හසුරුවගෙන යනකොට ඒක එල්ල වෙලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ කියන බොජ්ජංග ධර්ම හත දිහාට. සතර සතිපට්ඨාන ධර්මයේ යම් කිසි කෙනෙක් ක්‍රමානුකූලව දියුණුවක් වර්ධනයක් පිළිච්ච භාවයකටපත් වෙනවා නම් ඒ කාන්තේ මේ පුද්ගලයා තුළ මේ බොජ්ජංග ධර්ම පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරයාට උනත් ඒ වාගේම යෝගාවචර පිළිසේ බාහිරින් බලාන ඉන්න කෙනෙකුට උනත් බාහිර ලෝකෙට උනත් මේ යෝගාවචරයේ සතියත් මේ බොජ්ජංග ධර්මත් අතර තියෙන සම්බන්ධතාවය දැක මැන බලා ගන්න පුළුවන් කාරණාවක්. වෙන විදියකට කියනවා නම් යෝගාවචරයට මූලික උපදේශ ලැබෙන්නේ මේ සතිය තහවුරු කිරීම ප්‍රධාන කරගත්ත ඉන්ද්‍රිය ධර්ම වර්ධනයටයි. මෙන්න මේ විදිහට යම් යෝගාවචරයේ ඒ දෙන උපදේශය බරසාර විදියට බාරගෙන සකස් කරලා කටයුතු කරනවා නම් සතිමත් වෙනවා නම් ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිමත් සමගම යෝගාවචරයට ලැබෙන දෙයක් තමයි අනායාසයෙන් ලැබෙන දෙයක් තමයි මේ බොද්ධංග ධර්මය. එහෙමනම් තමන් කළ යුතු දේ තමන්ගේ වගකීම තමයි නිතරම සතිමත් වීම ඒ අනුව ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමට කටයුතු කිරීම. ඒ කරනකොට බොජ්ජංග ධර්ම ඉබේ වැඩෙන දෙයක්. එහෙමනම් ඇයි බොජ්ජංග ධර්ම පිළිබඳව අපි දැනගන්න ඕනේ? ඇයි බොජ්ජංග ධර්ම පිළිබඳව භාවනාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ කියලා ප්‍රශ්නයක් වෙනවා. ඒක ඉබේ වැඩෙන දෙයක් නම් ඉබේ වැඩේ. නම් මොනවද දැනගන්න ඕනේ කියලා. නමුත් ඒක යෝගාවචරයා යම් කිසි මට්ටමකට තමන්ගේ භාවනාවේ අත්දැකීම් ලබන යෝගාවචරය හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ බොජ්ජංග වැඩෙන්නේ ඒ වාගේ ඕනෑතාවයටයි. මේ වැඩෙන බොජ්ජංග ධර්මයේ අනුපවත්තන තාය කියලා තව වචනයක් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කිරීමේ ලයිස්ට්ුවේ සඳහන් කරනවා. ඒව සමබර කිරීමක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා යෝගාවචරය සතිය නැත්නම් සති සබ්බොජ්ජංගය කියන මේ මූලික බොජ්ජංග ධර්ම වලට ඉස්සෙල්ලාම පෙන්වන සතර සතිපට්ඨානය අනේකොත් ධර්ම 6 විශේෂයි බලපාන ආකාරයත් ඒවා මතුවෙන හැටි හැටියටම හැදෙන්න දෙන්නේ නැතුව ඒවා අතර යම් කිසි විදියක අද කාලේ වචනේ පාවිච්චි කරන කප්පාදුවක් කරන්න වෙනවා. ඒ නිසා අපවත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක දවසක් සාකච්ඡා කරනට උන්වහන්සේ මෙන්න මේ විදිහට ඒ අදහස ඉදිරිපත් කරා උන්වහන්සේ සඳහන් කරා යම් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා දින කමතහන අනුව දිගට මේ භාවනා පැලේ එහෙම නැත්නම් මේ භාවනා අංකුරය දිගටම අතරක් නොතබා වැඩිමිට වග බලා ගන්නවා නම් කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් උන්වහන්සේ ඒක හොඳ ශක්තිමත් අතුපතර විහිදී ගිය මල්පල දරන අතු ඇති ගහක් වාටපත් කරගන්න හැටි කියලා දෙන්න පුළුවන් කියලා. ඒක නිසා භාවනා අංකුරය භාවනා ශාකාව භාවනා පැලය දිගටම වැඩෙන බවට වග බලා ගැනීම යෝගාවචරයේ වගකීමයි. එහෙම නැත්නම් ආධුනික යෝගාවචරය විසින් විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය හා සමාන කරලා කළ යුතු දේ. අන්නේම වැඩෙනකොට මේ අතු ඉති කඳ සමබරව වැඩෙන්න තුින් ඉති තියෙනවා. ඒ නිසා මේ සමබර භාවය ලබා ගැනීම සඳහා කප්පාදු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා කප්පාදු කිරීමත් මේ ගෝවිතං කුසිකර්ම වැඩවල එක අංගයක්. ඒ වාගේ තමයි තමන් සතිපට්ඨානිය අනුව දිගටම සතිය පිහිටුවමින් ඉන්දිය ධර්ම වැඩෙන්ට සකස් කරාට පස්සේ මේ බොද්ධංගවලදී කරන්නේ ඒ ගහ හොඳ ශක්තිමත් සැකෙල්ලක් සහිත සමබර පළදරණේ අතුයති ගහක් වාට පත් කරගන්න. මේ නිසා අපි එක එක බොජ්ජංග ධර්මයක් වැඩෙන ආකාර පිළිබඳව Taman අත්දකින්න ආකාර පිළිබඳව සැලකිලිමත් වෙන්න මේ නිසා ඉස්සෙල්ලා බොජ්ජංග ධර්ම වල මේ සතිය සති සම්බොජ්ජංගයක් විදිහට විතර කරනවා අපි ඒවත් මතක් කරගත්ත විදිහට බොජ්ජංග වශයෙන් වෙන්න නම් මෙතෙන් පටන් මේ සතිය බෝධියට නැමිච්ච ගතියක්. නැත්නම් මේ භාවනා කරන පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් බවට පත් කරන සුළු ගැම්මක් සහිත සතියක් බවට පත් වෙනවා. එතකොට තමයි ඒක බොද්ධංගයක් බවට පත් වෙන්නේ. තව මේ සං කියන උපසර්ගයේ යොදපුවම සම්බොද්ධංගය කියනකොට හාත්පසින් සතිය බෝධිය දිහාට නැමී ගත ස්වરૂපයක් නැත්නම් භාවනා කරන්න ආර්ය පුද්ගලයෙක් වාටපත් කිරීමට සදී පැහැදී සිටගත් ස්වરૂපයක් සතිසොප්පජ්ජංගේ පවතිනවා. ඒ සතිසොප්පජ්ජංගයත් අපි එදා මතක් කරගත්ත විදිහට යෝගාවචරය හොඳටම දැනගෙන තියෙන්න කොහොමද මොකද්ද දැන් වැටෙන ආකාරයේ කල යුත්තේ මොකක්ද ආදී වශයෙන් සතිය දිනු කරන්න ඕනේ. සතිය දිගට දිනු කරන්න නම් මේ ඉන්දිය ධර්මයේ තියුණු කිරීමේ අපේ මූලික මාතෘකාවේ සඳහන් මේ අංක නැත්නම් අංග පළවෙනි අංගය වෙන උපනෝපන් සංස්කාර ධර්මියෝ අනිත්‍යයි කියලා සලකන ගතිය ඒ සඳහා සකස් කරලා කරුණු කාරණා සපයා දෙන ගතිය සතතාභ්‍යාසයේ වශයෙන් දිගටම අභ්‍යාස කරන ගතිය සත්පාය කරුණු සලසලා දෙන ගතිය සමාධිය හරියන වෙලාවල් දැනගෙන ඒ අවස්ථාවේ පිහිට වෙච්ච උපකාර වෙච්ච දේවල් නැවත නැවත සපයා දීමෙන් සතිය පිහිටවීම ආදී කරන්ට නම් යෝගාවචරය තුළ ධම්ම විචය මේ ධර්මයේ කරුණු වෙන්කොට විෂද කොට බලා ගන්න පුළුවන් ශක්තියක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් යෝගාවචරය තුළම කුංචි කර්මස්ථානාචාර්යවරයෙක් පහළ වෙන්න පටන් ගන්නවා. මෙතෙක් තමන් කරගෙන යනකොට හරි ගිය අවස්ථාවල් වලින් ලැබෙන සාධකත් හරි නොගිය අවස්ථාවෙන් ලැබෙන බාධක ධර්ම දුරු කරලා ධර්ම විචය යොදන්න පුළුවන් වෙන්නේ. ඒක පරියන්කේ මොනම පරියන්කයක්. එන ධර්මරම සක්මනක් කරන්න ගියත් යෝගාවචරයා ඒ ආපු ගමන් මේ පාරට පරියන්කේට හෝ සක්මන්ට බැස ගන්නව නෙවෙයි. ඒකට සඳහා සූදානමක් තියෙනවා. පූර්ව කෘත්‍යයක් තියෙනවා. අන්නේ පූර්ව කෘත්‍ය අවස්ථාවේදී යෝගාවචරයා තමන්ගේ මේ ධර්ම විචේ සම්බොධ්‍යංගේ යොදලා සලකා බලන්න ඕනේ මේ Taman කරන්න හදන සක්මනේ එහෙම නැත්නම් මේ පරියන්කය පිළිබඳව මූලික සමාලෝචනයක්. මේ සමාලෝචනයේදී තමන්ගේ කායික පිරිසිදුකම, සීලේ පිරිසිදුකම, ඉන්න පරිසරය අදිස්ථාන කරන කාලේ ඒ කාලේ පුරා පවතින තියෙන බාධාවත් වෙනව දුරු කර ගැනීම ඒ වාගේම හිතේ වර්තමාන ප්‍රകൃතිය ආදී මේ දේවල් සලකන්න ඕනේ. සලකලා ඒවට අවශ්‍ය පිළියම් කරලා හැම අතින්ම හරියන්න පුළුවන් කරුණු සලසලා දීම මේ ධම්මවිචේ සම්පෝඥයෙන් තමයි කෙරේ. ඒ නිසා යෝගාවචර දවසින් දවස පරියන්කේ පරියන්කේ සක්මනේ සක්මනේට ටික ටික පුංචි පුංචි ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම ගුණයක් ඇති කර ගන්න. මේ විදිහට ගොනුවකට පදනම හරිගස්ස ගන්නේ නැතුව වාඩි වුණොත් ඒ පරියන්කේ මුලදීම නානා විදිහේ බාධක ධර්ම පැමිණිලා අර ගොනු කරගත්ත වීරිය උනන්දුව දියවිලා යන්නේ කියලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට හැමදාම හැම අවස්ථාවෙම නැත්නම් බොහෝ කොට බොහෝ අවස්ථාවල පරියන්කවලදී සක්මන් වලදී මේ වගේ අතුරු බාධක පැමිණෙනවා නම් මේකෙන් අදහස් කරගන්න තියෙන්නේ යෝගාවචරයාගේ මේ ධම්ම විචය පොච්චංග ධර්මය අඩුයි ඒ නිසා හැම විටකම අනුන්ගේ නැත්නම් බාහිරින් ඍතු වලින් බලාපොරොත්තු වෙනවා කර්ම කාරණා සලසා දීම. නමුත් යෝගාවචරය ඒ විදිහට බාහිරේ අඩුපාඩුකම් බලන්නේ නැතුව බාහිරේ තියෙන දේවල් හැම විටෙම බාධා වෙන්න දෙන්නේ නැතුව මිත්‍රෝම විමසුන් නොන යොදවන්නවා. යොදවලා තමංගේ පරියන්කේත සක්මන්ට අතුරු ආන්තරාවක් නැතුව දිගට කරගන්න සුදුසු පරිසරය සකස් කරගන්න මේකට කියන්න පුළුවන් සාමාන්‍ය බුද්ධිය කියලා. මේ සාමාන්‍ය බුද්ධ පරියන්කේ මුල් විනාඩි කීපෙට තදින්ම බලපාන. ඒ මුල් විනාඩි කීපය පරියන්කේ ඉතුරු පසු කාලයට තදින්ම බලපාන. ඒ මොකද මේ ධර්ම විචේ සම්බොජ්ජංගයෙන් පස්සේ සලකා බැලීමෙන් පස්සේ යෝගාවචරය කෙලින්ම කෘත්‍යයට බහිනවා. භාවනාවට මූල කර්මස්ථානට හිත යොදලා. ඒ හිත යෙදුවට පස්සේ Taman සක්මනේ රැස් කරගත්තා වූ ශක්තිය ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් පොද ගන්නවා ගත්තා වූ ශක්තිය දැන් සම්පූර්ණ ශ්‍රද්ධාවෙන් යුක්තව සමබර කරලා අරමුණට යොදවනවා. ඒ නිසා පරියන්කේ මුල යෝගාවචරය හරියට ඉස්සෙල්ලාම භාවනා කරන්නෙක් වාගේ සක්මණේ මුලදී ඉස්සෙල්ලාම සක්මණට බහින්නෙක් වශයෙන් අර මූලික කරුණු සලකා බැලීම කරන්න ඕනේ. මේක හුඟ දෙනෙකුට භාවනා හරි ගියත් අන්න සිද්ධ වෙනවා හරි නොගියත් අන්න සිද්ධ වෙනවා මෙන්න මේ මුල සලකා බැලීම කිංචි කළ සලකන්න පටන් ගන්නවා විවිධ කරුණු කාරණා තියෙනවා නමුත් භාවනා කරලා ඉස්සරහට යන කෙනාගෙන මෙන්න මේ මුල පාදම සකස් කිරීමේ හැඩෙන් දැනගන්න පුළුවන් ඒ යෝගාවචරයගේ තියෙන යෝග කර්මයේ මේ ඍච්ඡ ස්වરૂපේ අපේ සිංහල කියවනක් තියෙනවා ගසක කැපුම ගස මුල පෑදුමින් දැනේ කියලා. කැලේට ගිහිල්ලා ගහක් අයින් කරන්න ඕනේ නම් ඒ පුද්ගලයා ගිය ගමන්ම පොරවෙන් ගහට ගහ කඳට තඩි ගැහිම පැත්තක තියේදී ඒ මිනිසයා වටපිට ගහේ පොරව කරකවන ප්‍රමාණය පිටිය සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන තමයි ගහ බලලා දිශාව බලලා අලුව අණුවේ කපාගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි යෝගාවචරය ඒ කර්මාන්තයට පටන් අර ගන්නකොටම බලා ගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා බල්ලෙක් උනත් බුදියන්ද ගියාම ඌ ඒ වටේ හතර පහ වතාවක් කරගිලා බාහ්‍ය කරදරේ ඉඳ තියෙනවනම් අයින් කරලා තමයි වක ගැහේ. ඒ මොකද එහෙම වුණාම ඒ බල්ලා දාන්න උග වේලාවක් බුදියාගෙන ඉන්න පුළුවන්. අන්න ඒක තමයි යෝගාවචරය මේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ මේකට කියන අධම්ම විචේ. මේ විස්තර කෙරුවේ ධම්ම විචේ සම්බොජ්ජංගේ මූලික ප්‍රායෝගික කරුණු. මෙන්න මේ විදිහට යොදාගත්තට පස්සේ මේ අරමුණ ඉදිරිපත් කරගන්න. දැන් වෙන විදිහකට කියනනම් අරමුණට හිත යොදා ගන්න හිතේ ඉස්පාසුවක් තියෙන එකලසක් තියෙන පැහැදිලිකමක් තියෙන. මොකද බාහිර දේවල් කාය වශයෙන් පරිසරයේ වශයෙන් දැන් කොහෙලා බල්ල තැම්පත් වෙච්ච එක. ඊගාවට අරමුණට හිත යොදුවට පස්සේ වැදගත් වෙන්නේ වීර්ය සම්පෝඥාංගය. මේ වීර්ය සම්පෝඥාංගයේ අවස්ථාවේදී යෝගාවචර අතරක් නොතබා කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් කොච්චර හොඳට ආරවුණ ඉදිරිපත් වෙලා ආවත් කොච්චර ආධුනික යෝගාවචරයක් වුණත් කොච්චර දුර්වල ආරවුණ ඉදිරිපත් වෙලා ආවත් මෙන්න මේ මුල් අවස්ථාවේදී අතරක් නොතබ මෙනෙහි කිරීමිතාමත් වැදගත් එහෙම අතරක් නොතබ මෙනෙහි නොකර භාවනා හොඳ කියලා හෝ නරකයි කියලා හෝ මෙනෙහි කිරීම අඩාල කරන්න ගත්තොත් ඒක කෙලින්ම භාවනාවේ පසු භාගයට කෙලිම බලපාන. ඒ නිසා යෝගාවචරය ඒ මේ විදිය මෙනෙහි කිරීමකට සූදානම් පරිසරයක් අර ධම්ම විචේ කියන එකෙන් ආරක්ෂා කරලා දෙනවා. අන්න ඒ විදිහට හොයලා බලලා වාඩි වෙලා දිගට මෙනෙහි කිරීම තියෙනවා නම් ඒ භාවනා කර්මාන්තයට මනා බැස ගැනීම. මනාකට අරමුණට හිත නම් වාලීමක් කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනදී ඉන්ද්‍රිය ධර්ම වශයෙන් නම් යෝගාවචරයාගේ කටයුත්ත කළ යුත්ත වගකීම ඊටාත්ම උච්චතර අවස්ථාවකට පත් වෙනවා මේ විදිහට වීර්ය සම්පෝඥාංගය හොඳට යොදා ගන්න තමන්ට පැහැදිලිවම ඉදිරියට අරමුණේ හිත ඇලී සිටින ස්වરૂපයේ සතිය ඒකාකාරව පවතින ස්වરૂපය බොහෝම ඉක්මනට දැක ගන්න පුළුවන් වෙන විදිහට කියනවනම් කර්මාන්තය සාර්ථක වෙනවා ව්‍යාපාරය ලාභදායක වෙනවා. මෙන්න මේ විදිහට විරිය සබ්බොජ්ජංගේ සතියට ඍජුවම ආසන්නව බලපාන ඒ සතිය මෝරන්ට දිගට පවතින්න නම් එකින් එක එකින් එක මුල් මුල් සතිය දෙවෙනි දෙවෙනි සතියට උදව් කරමින් අතරක් නොතබා මල් මාලාවක් විදිහට ගෙතිගෙන යනවා. මේ විදිහට අරමුණෙහි ගෙතිගෙන අරමුණ අරමුණක් අරමුණක් පාස අපින්දෙන පින්දෙන වාරයක් පාස එහෙම නැත්නම් ආස්වාද කරන හුස්ම රැල්ලක් පාස සතියෙන් අත ගෑවිගෙන යනවනම් ඒ කාන්තේම ඒ නිතර විචිප්තව පවතින හිත අරමුණේ අදීගෙන අරමුණේ බැඳීගෙන යනකොට වරින් වර තමයි දැනෙන්න පටන් අර ගන්නවා ඉබේම අරමුණේ බැඳීගෙන ඇලීගෙන සිටින ස්වරූපයක් මෙන්න මේ වෙනකොට තමයි Tamanට Tamanගේ කර්මාන්තයේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රීතිය පාල ඒ ප්‍රීතිය නමුත් ඉස්සෙල්ලාම රෝමෝද්ගමණය වෙනා වගේ පාට යාන්තම් සතුටක් මතුවෙන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවට ඒ සතුට දිගින් දිගට රැල්ලක් ගහගෙන ඉන්නා වාගේ තැනකින් පටන් අරගෙන තව තැනකට දුව යන්නා වාගේ ක්‍රමයෙන් එන්න පටන් ගන්නවා. ඊගාට මුළු කයම පහසුව සැහැල්ලුව වැටෙන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවට ඊ타මත්ම තදින් අකුණු විදුලි කොටන්නා වගේ බොහෝමත්ම වේග කර විදුලි කුලිඟු පනිනා වගේ පේන්න පටන් අරගන්නවා. මුළු කයම ඊට පස්සේ සන්තෝෂයෙන් දෙමෙන මට්ටමට මේ සතුට ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. මේ තමයි එබොජ්ජංග ධර්ම ඉබේ හරි හැටියට සෞඛ්‍ය සම්පන්නව පහළ වෙලා එන හැටි. මේ தত্ত্বය වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ යම් කිසි කෙනෙක් ඉතාමත්ම දැඩි බලාපොරොත්තු ඇති මේ පරියන්කේදී ඔක්කොම වැඩි ඉවර කරගන්නම් කියලා ඕනෑමට වැඩි ඉතාමත්ම වේගයෙන් අරමුණ ඉක්මවල යන මෙනෙහි කිරීමක් කෙරුවොත් නම් හිත අවුල් වෙන තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා අරමුණේ හිත නොරඳින තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා එහෙම නැතුව වීර්යය ඉතාමත්ම අඩු වුණා නම් මේ විනාඩි 5 ඇති නින්දට වැටෙනවා බොහොම ඉක්මනට කඳ කඩා වැටිලා නින්දට වැටෙන තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ දෙකටපත් වෙන්නේ නැතුව අර භාවනා කර්මන්තල් සජීව උන්නුසුම දිගට පවත්වාගෙන යනවනම් දිගින් දිගට මේ හරියෙන් යෝගාවචරය විසින් ඉන්දිය ධර්ම වැඩිවීමට කටයුත්තක් බොද්ධංග ධර්ම වැඩිවීමට කටයුත්තක් බොහෝ විට සම්පාදනය වෙනවා. මින් එහාට යන කොටස් මින් ඉදිරියට මතුවෙන බොජ්ජංග ධර්ම ආද විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස් අර මුල් හරිගිය ව්‍යාපාරේ ප්‍රතිපල යෝගාවචරයෝ පැත්තෙන් බලනකොට මේ මුල් කොටස් හොඳට වීර්ය කරන්නේ නැති බව හොඳට සතිය නැති බව ඒ අනුභාවනාවට ඇලී ගන්නේ නැති බව යෝගාවචරයක අඩුපාඩු තියෙන වගේම යම්කිසි මට්ටමකට මේ වාගේ භාවනා මධ්‍යස්ථාන වලින් නැත්තන්ට එක දිගට භාවනාම කරගෙන යන පිරිසකට මේ වගේ වස් කාල වගේ ගත කරන නැත්තන්ට වෙන දෙයක් තමයි මේ විදිහට හරි ගියත් මතුමත්තේ ඒ භාවනා ප්‍රතිඵල වශයෙන් ලැබෙන බොද්ධංග පිළිබඳ හැඟීමක් දැනීමක් නැතිකම නිසා මේ කර්මාන්තය ඉදිරියේදී අඩාල වෙන්න පටන් ගන්නවා භාවනාව හරි හැටි නොකිරීම හරියට වෙලා ලැබෙන ප්‍රතිඵල පිළිබඳව මනා පරිපාලනයක් කලමනාකාරීත්වයක් නැතිකමත් කියන මේ දෙකම නිසා භාවනාවේ අඩුපාඩුකම් හිතෙන්නේ කියලා. ඒක නිසා මේ බොජ්ජංග ධර්ම වල සමබර වටිනාකමක් තියෙනවා. කලියොත් හරියට කරන්නත් ඕනේ. එතකොට හැදී වැඩිගෙන ඉනේ ගහේ හොඳ දියාතු අස් කරලා හොඳට කඳට අවු වැටෙන විදිහට මල්පල හත ගන්න අතු ඉතිරි කරලා කඳේ හොඳ රාමුවක් ගහේ හොඳ රාමුවක් ඇති වෙන විදිහට කප්පාදු ඉගෙන ගන්නටත් ඕන. ඊගාවට මෙන්න මේ විදිහට භාවනා පැලේ මල් පැල මල් පැල මෝරාගෙන එන කාලේ වෙනකොට කළ යුතු කොටස් පස්සද්දි සම්බොජ්ජංගයට යනකොට හොඳට විස්තර කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අර විදිහට වීර්ය කරලා හොඳ කයේ අර විදිහේ රෝමෝද්ගමණය වෙන උද්වේග කර අවස්ථාවන් වලට පහු වෙනකොට බොහෝ විට කල කල පාටලවිලි කරකැවිලි අවුල් වීම සිදු වෙන්න ඉඩ තියෙනවා සාමාන්‍ය විපස්සනා ඥාන පැත්තෙන් බලනවා නම් නාම රූප වශයෙන් වෙන්කර වටහා ගැනීම හේතුඵල ධර්ම වශයෙන් වෙන්කර වටහා ගැනීම ආදී සිද්ධ වෙද්දී තාම රාගය තාම නිදිමත ගතිය තාම හිත ඇවිස්සෙන ගතිය ආදී මේ දෙක තුනේ කලවමක් යෝගාවචරයට වැටෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒ තියෙද්දි යෝගාවචරයා මූල කර්මස්ථානයේ තෙම හිත යොදලා වේගයෙන් මෙනෙහි කරමින් අර බාහිරින් බාධක එන දේවල් වලට අතරක් ඉඳ නොතවක් විකටෝම අරමුණේ මෙනෙහි කරගෙන යනවනම් මෙන්න මේ අවුල් ස්වરૂපයේ මෙන්න මේ උද්වේගකර ස්වરૂපයේ ජවාධික වෙන ස්වરૂපයේ යෝගාවචරය ඉක්මවලා යෝගාවචරය ඉහවහගෙන මේ විදිහට වර එක නම් රූප වැටෙනවා. වර එක ඒ වගේ හේතුඵල ධර්ම වැටෙනවා. වර එක මේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්මත් වැටෙනවා. ඒත් එකම Tamanට විශාල සැක පහළ වෙනවා. සමහර වෙලාවට තද නිදිමත ගති පහළ වෙනවා. සමහර වෙලාවට හොඳටම දැනි දැනි අරමුණ අරමුණෙන් හිත පිට ගිහිලා කල්පනා පහළ වෙනවා. මෙන්න මේ විදිහට හොඳ නරක දෙකම එකට එකතු වුණා එකතු වෙලා ඒ එකතුවේ වේගයක්, ජවයක් ගැම්මක් ඇති වෙන්න පටන් අරගත්තට පස්සේ බොහෝ විට යෝගාවචරයෝ එක්කෝ කර්මාන්තයේ විශ්ේ බය වෙලා නතර කරනවා. එහෙම නැතිනම් මේ අවස්ථාවේදී ඒකාන්තයෙන්ම තිබිය යුත්තේ තනි කරම කුසල පක්ෂයේ පමණයි එහෙම නැත්නම් හොඳ හිතවිලි පමණයි මේ එකම නරක හිතවිල්ලක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ නැති වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ කියලා හිතාගෙන මේ අවුල තවත් වැඩි කරගන්න උත්සාහ කරනපත් පෙළඹෙන අවස්ථාවල් තියෙනවා. නමුත් හොඳට බණ අහලා මේ හිතේ ස්වરૂපේ වටහාගත්ත යෝනිසෝමනිකාරය ඇති කෙනාන තමන්ට මූල කර්මස්ථානය ප්‍රකට තාක්කයි. භාවනා වේලාවේ වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පවතින තාක්කල් වේගවත් මෙනෙහි කිරීමේ පසු නොබක් වීරත්වයක් ඇති කරගෙන අදාගෙන ඉදිරියට යනවා සාමාන්‍ය මෙන්න මේ විදිහට කඩාගෙන ඉදිරියට යන ගතිය ගියොත් යෝගාවචරයට මේ උද්වේග කර අවස්ථාවේ එහෙම නැත්නම් උත්සන්න අවස්ථාවේ මුදුන්පත් වීමක් සිද්ධ වෙනවා. මුළු ශරීරයෙන්ම අධදක ගන්න පුළුවන් භාවනාවේ උද්වේග කර අවස්ථාවකටපත් වෙනවා. මේ අවස්ථාවේදී මේ හොඳ මේ නරක මේ මුල මේ මැද මේ ප්‍රිය මේ අප්‍රිය මොනවත් නැහැ හැම දෙයකම වේගවත් ගතියක් ඇතිවීම නැතිවීම හුදු ඇතිවීම නැතිවීම පමණක් ඇති අවස්ථාවකටපත් වෙනවා මෙතෙන් යන කම්මත් වැදගත් වෙන්නේ බොහොමත්ම වැදගත් වෙන්නේ අතිශයින්ම වැදගත් වෙන්නේ වීර්යය වීරත්වය නමුත් දෙයට මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ උද්වේගකර අවස්ථාවකටපත් වෙන කෙනා මානසික රෝගියෙක් නම් බයෙන් පීඩිත වෙච්ච කෙනෙක් නම් වෙන විදිය උත්සන්න මානසික අසමබරතාවයක් තියෙනවා නම් ඔහුගේ මානසික ලෝක රෝග ලක්ෂණ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන්ට යනකොට මෙතෙන්ට යනකන් දවස් කීපයේ යෝගාවචරය කර්මස්ථානාචාර්යවරයෙක් හොඳ ඇස්බල් බෙන්ට ඇස්බල් මේ ඉඳලා මොහු Tamanට වංචා කරගන්නේ නැති, Tamanට ද්වේෂ කරගන්නේ නැති, එහෙම නැත්නම් මේ සුළු පුංචි දෙයක්වත් ගලපා ගන්න බැරි තරම් මානසිකත්වයේ දුර්වල කෙනෙක්ද කියලා බලලා තමයි උපදෙස් දෙන්නේ අධික කර බලපත් විදියට මෙනෙහි කරා. එහෙම නැත්නම් එතෙක්ම යන්නේ සාමාන්‍ය මෙනෙහි කිරීමේ තමයි. යන්න විදියකට යෝගාවචරය මෙන්න මේ විදිහේ වීරත්වයේ මුදුන්පත් වෙන විදියට දිග්ගටෝම මෙනෙහි කරලා වරක් දෙකක් මේ විදිහට මේ උච්ච අවස්ථාවටපත් වුණා නම් ඒ උච්ච අවස්ථාවේදී ඔක්කොම දේවල් හොඳ පැත්ත නරක පැත්ත ඔක්කොම යෝගාවචරය ඉහවහගෙන යනවා යටපත් කරගෙන උඩින් ගලක් පෙරලා ගියා වගේ ඔක්කොම වෙනස් වෙන්න පටන් අරගන්නවා අන්න ඊට පස්සේ ආයෙත් tempatu ආයෙත් ඉස්පාසුවක් එන්න පටන් ගන්නවා මෙන්න මේ ඉස්පාසුව ඉස්පාසුව එන්ට ආසන්නයේ පවතින අධිකතර ප්‍රීතියක්. එනතන් උද්වේගය. ඒ කියන්නේ ප්‍රීතිය, ප්‍රීතිචෛතසිකයේ, ප්‍රීති සම්පෝඥංගේ තියෙනවා තද ක්‍රියාශක්තිය ඉඳාවේ. මේ Javaයෙන් යෝගාවචරය සම්පූර්ණ තෙමිලා මේ පරණ ප්‍රීතිය කියන එක උතුරා යන, උතුරා ගලා යන ප්‍රීතියකටපත් වෙලා ඒ උද්වේගකර අවස්ථාව පැන්නට පස්සේ යෝගාවචරයේ ජීවිතයේ ලොකු මේ ඉච්ඡාවක් වැඩි වියපත් වීමක් සිද්ධ වෙනවා. මේ වැඩි වියපත් වීමත් සමගම tempatkamak ඇති වෙන්න පටන් ගන්නවා. මේ tempatකම ඇති වෙන තෙක් ඇති වෙන්න ආසන්න වෙන තෙක් කියන එක වඩා හොඳ කියමන ආසන්න වෙන තෙක්ම වීර්ය පහත බඳනාකයි. විශේෂයෙන්ම යාන්ත්‍රික වීර්ය මෙනෙහි කිරීම. අතරක් නොතබ මෙනෙහි කිරීම ඇති කරගෙන යනවා. අන්නේ අතරක් නොතබ ඇති කරගෙන කරන මෙනෙහි කිරීම කරගෙන කරගෙන කරගෙන කරගෙන කන්දක් මුදුනට බරක් උස්සාගෙන ගිහිල්ලා එහා පැත්තට තල්ලු කෙරුවා වාගේ Tamanට වැටෙන්න පටන් අර ගන්නවා. ඉන් එහාට මෙනෙහි කිරීමේ කෘත්‍යය කොහොම පහසුවෙන් ඉබේම හිත අරමුණේ පිහිටලා යාදෙනවා කියනවා. තවම අර මොහොතකට කලින් උත්ති විඳපු ප්‍රීතියේ සුබපත්ත පිරිච්චපත්ත සංසුප්ත පැත්ත යෝගාවතරට වැටෙනවා. නමුත් මේ සියලුම ධර්ම තියේදී ලොකු තැම්පත් වීමක් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ තැම්පත් වීම තමයි පස්සද්ධිය වශයෙන් සඳහන් කරන්නේ ඒ කියන්නේ මේ පස්සද්ධියට හැරෙන්න පස්සද්ධියට යන්න පස්සද්ධියට එළෙමෙන්න කලින් හොඳටම කැපිපේන ඒ පරියන්කේ ප්‍රථම උද්වේගකර අවස්ථාවක් පහුවෙනවා යෝගාවචර ජීවිතේ නම් යෝගාවචර ජීවිතේ තාම වැදගත් මේ අවස්ථාව පහ වෙනවා මේකට අපි සාමාන්‍ය ඥානයක් වශයෙන් සඳහන් කරන උද්‍යප්පේ ඥානය. මේ විස්තර කරන්නේ විපස්සනා කරා. මේ විදිහට හොඳටම බත්තරියක් ගොජ්ජ දාලා උතුරලා ගියා වගේ ගිහිලා ඊගාවට හැතෙමෙට පටන් අරගත්තට පස්සේ දැන් යෝගාවචරයට තියෙන්නේ මේ කාරණාව මේ සිද්ධියක් පාස එකින් එකට එකින් එකට සිද්ධ වෙන හැටි දැනගෙන තේරුම් ගැනීම. එහෙම තේරුම් ගන්න නැතුව මේ උද්වේගකර අවස්ථාවත් හරියට වටහා ගන්න නැතුව මින් මනතත් දිග්ගතෝම අධික මෙනෙහි කිරීම කරන්න පටන් අරගත්තොත් හිසකක් උන් එයි කොන්දේකක් උන් එයි හිත ඉස්පාසුවක් නැතුව යයි නිදා ගන්න බැරි වෙයි නානා ප්‍රවිජේ ප්‍රශ්න වශයෙන් පටන් ගන්නවා යම් කිසි විදිහකට මේ උද්වේග කර තත්ත්වයටපත් වෙන්න කලින් වීර්ය බහා තබුවොත් හැමදාම බාගෙට කිරිවැදිච්ච ගෙඩි අරගෙන දුම් ගහලා ඉදවලා කාප් කෙනෙකුට වගේ ඉදිච්ච මිහිරියාවක් මේ ධර්ම ප්‍රීතියක් ඉඳ ගන්නට හම්බ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය මෙතනදී තමා වශයෙන්ම මේ අවස්ථාව නැවත නැවත මොන දෙමින් මොන දෙමින් මේක පිළිබඳව පදම තේරුම් අරගන්න. මෙන්න මෙච්චරක් යනකම් මෙනෙහි කිරීම අවශ්‍යයි. මෙතනින් පස්සේ මෙනෙහි කිරීම අර තරම්ම තදබල අවශ්‍ය නැහැ අවශ්‍ය වෙලාවට පාවිච්චි කළ යුතුයි කියලා පස්සද්ධියට මේරිච්ච භාවයක් යෝගාවචරය තුළ ඇති වෙනවා. මේ පස්සද්ධි අවස්ථාවේදී දැන් අර මෙතෙක් කරපු ලැබපු ඒ උද්වේකර අවස්ථාවන් වල සංහිඳියාවක් සමග යෝගාවචරයට බුද්ධියක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ බුද්ධිය තුල පැහැදිලිවම අරමුණයි හිතයි මුණගලයි. පැහැදිලිවම කය සංහිඳියාවක් ඇති. පැහැදිලිවම හිතේ සංහිඳියාවක් ඇති. මේක සමහර වෙලාවට තුනක් විදිහට වැඩේ. කොහොම නමුත් මේක අත්දකින්න පහසු අත්දකින්න කැමති වෙනවස්තාවක්. යෝගාචරයා මේ සතිපට්ඨාන ධර්මයේ අහන්න කලින් මේ සතිපට්ඨාන ධර්මයේ මේ විදිහට අත්දක ගන්න කලින් ගත කරපු හිතත් එක්ක බලනකොට පුතුම එළවෙන සුළු සංහිඳියාවක් මෙතන තියෙනවා. නිවිච්ච භාවයක්. සංසිඳීමක්. අපි කියන පැහැදීමක් කියලා. මේකට තමයි පස්සද්ධිය කියලා කියන්නේ. මේ පස්සද්ධිය නැති හිත නිතරම දැවෙමින් පළහෙමින් පවතී. පශ්චාත්තාප නිසා පළවෙනවා. අසහනය නිසා, නුරුස්නා ගති නිසා නිතරම දැවෙනවා පළවෙනවා. මේ පළහෙන ස්වરૂපේ, දැවෙන ස්වરૂපේ, ස්පාසාවක් නැති ස්වરૂපේ නිසා හිතේ කල්පනා ශක්තිය හැම වෙලාවෙදීම අවුල් ස්වરૂපයක පවතී. කිසිම දෙයක් ඇති හැටියෙන් දැකගන්නට බොහෝතක් පමා වෙලා බලන්නට කල්පනා කරලා බලන්න ස්පාසාවක් නැති වෙනවා. මේ නිසා ඒ යෝගාවචරයා භාවනා කරන්න කලින් ගත කර ඕනම කෙනෙකුගේ ජීවිතයේ මේ අවික්ෂිප්ත වික්ෂිප්ත භාවය අසහනයෙන් පෙළෙන ස්වરૂපය පැලහෙන ස්වરૂප පාවිච්චි කරනවා. සමාජ නිගයන් නැති නිසා නිදිහෙත් පාවිච්චි කරනවා. নানা ආකාරයේ මානසිකත්වය හා බැඳිච්ච කායික රෝග මතුවෙන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම මේ මත් බේත් වලින් මත් පෙති වලින් එහෙම නැත්නම් නිදි බෙහෙත් පෙති වලින් යම් කිසි විදිහේ සංහිඳියාවක් කරන් දෙනවා. එහෙම නැත්නම් මේ මානසිකත්වයේ කුකුරලා හැටියට නමුත් අභාග්‍ය වෙන්නේ ඒ සංහිඳියාව ගන්නට අදට වැඩිය වැඩිපුර ටිකක් මත්ද්‍රව්‍ය හෙට ඕන වෙනවා. අදට වඩා වැඩි නිදි බෙහෙත් පෙති ප්‍රමාණයක් හෙටට ඕන වෙනවා. මේ නිසා මේ සෑම බෙහෙතක්ම ಗುಣ නැතුව නෙවෙයි. ಗುಣ තියෙන දවසින් දවස වැඩි ප්‍රමාණ ගන්නට වෙනවා. නමුත් මේ වික්ෂිප්ත භාවයේ ඇති වෙන හේතු ධර්මයේ තාම නැති වෙලා නැහැ. මේ නිසා අධ්‍යයනයක් පවරපත් වෙනවා. අවසානයේ ඒකම අර කලින් තිබුණ ස්වභාවික කලහීමට දැවීම ඉක්මවල මුළු පවුලම තමන්ගේ මුළු ජීවිතයත් විනාශ කරන මට්ටමටපත් වෙනවා. ඒ වෙනම නොකන් නිසා මේ මෙන්න මේ පස්සද්ධිය නැති වෙනවා. නමුත් කවදාකවත් කිසිම කෙනෙකුට කිසිම බෙහෙතකින් කොච්චර වැඩි සර ප්‍රමාණයක් ගත්තත් මේ විපස්සනා වේ ලැබෙන පස්සද්ධිය තරම් සාන්ත සුන්දර පස්සද්ධියක් නම් කවදාකවත් ලැබෙන්නේ නැහැ. කොච්චර දුරට ඒක පස්සද්ධිය ලැබෙනවද කියලා කියනවනම් තමන්ට මුළු කයේම දැනෙන පහසුව, හිතේ දැනෙන පහසුව අරමුණ හරියට ඉදිරිපත් වෙලා තියේදී ඇස් වලින් ආලෝකමත් වෙලා ඇස් දෙක ගැහෙන්න පටන් ගන්නවා. කොච්චර උත්සාහ කරුවත් ඇස් දෙක ඇරෙන්න තරම් යනවා. ඊ ඇස් දෙක ඇරිලා තියේදී උනත් ධම්මවිදේ සම්පෝඥාංගයට කල්පනා කරලා බලුවොත් අරමුණෙන් හිත ගිහිලා නැහැ. Taman නැවත නැවත මේක මෙරිකලා ඇත්තක වහගෙන ඉන්න උත්සාහ කරන නමුත් කවදාකවත් හම් වෙන්නේ ඇස් ඒ තරම්ම දිදුලන භාවයට නලියන භාවයට පත් වෙලා ඇස් පිල්ලම් බාගෙට ඇරෙන මට්ටමට වගේ නැගලා ඉඳ පටන් ගන්නවා. ඒ මොකද මේක මොහොතකට කලින් අත්දැකා වූ උද්වේග කර අවස්ථාවේ ඇතිවිච්ච එකස ඇතිවිච්ච ගොනුව නිසා දැන් පවතින්නේ විශාල ආනිසංසදායක අවස්ථාවක්. යම් කෙනෙකුට භාවනාවේදී මේ විදිහේ පස්සද්ධියක් පහළ වුණා නම් අන්න ඒ අත්තට හිතා ගන්න පුළුවන් බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සත්සතියක් බෝ වැඩමුළුදි ගත කර ආකාරයේ ඇසිපිල්ලන් නොගහ බෝධීන් වහන්සේ දිහා බලාන හිටපු ආකාරයේ නොකා නොබී හත් දවසක් එක තැනක වාඩි වෙලා හිටපු ආකාරයේ කොහොමනම් පවතින්නද කියලා. ඒ මොකද ඒක සම්මා සම්බෝධියේ සර්වඥතා ඥානයේ මුදුන්පත් විචාස්තාව. දැන් යෝගාවචරය මෙතනදී කරන්නේ සාමාන්‍ය උද්‍යප්පේ මට්ටමකට මුදුන්පත් වුණාම ලැබෙන පස්සද්ධිය. ඒ නිසා සතිපත්තහන භාවනාවෙන් ලැබෙන මේ පස්සද්ධිය අනිකුත් සියලුම දේවල් වලට වඩා සෞඛ්‍ය සම්පන්නයි, බොහෝම පිරිසිදුයි, බොහෝම සීතලයි, බොහෝම පැහැදිලි, බොහෝම සංහිඳියාවක් ඇති. මේ සංහිඳියා අවස්ථාවේදී යෝගාවචරයට හොඳට වැටෙනවා ආරමුණ විශේෂයි හිත නැංවීම කියන විතක්කේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද ඉබේම සිද්ධ වෙන්නේ. නමුත් කයි පහසුවේ ඒ වගේ මේ හිතේ පහසුව ආරමුණ ඉබේම අතුවෙන නිසා තමාට වෙලාවට යෝගාවචරය වුණාට වඩා මේ අවස්ථාවේදී සැහැල්ලු කෙරුවොත් ආරමුණින් පිට හිත යන්නේ දෙතියි. මේ කයි පහසුවට ඔහිත යන්නේ දෙතියි. එහෙම නැත්නම් මේ පවතින ආලෝකයට මොනවා හරි මේ වහනසික වශයෙන් බැඳෙන දෙයට හිත යන්නේ කියනවා. මුකක් වෙලාවට යෝගාවචරංගේ ප්‍රකාශන අනුව පේන්නේ අරමුණ ඒ කියන්නේ Taman හිත යොදන මූල කර්මස්ථානයේ කියන පිළිම හැකලීම එහෙම නැත්නම් ආනාපානයත් සද්දත් ගන්ධත් රසත් ස්පර්ශත් ඔක්කොම එක රසයට වැටෙන්න පටන් ගන්නවා. එතකොට අරමුණේ හිත තිබ්බන් ඇහෙන ශබ්ද දිහා අහුවත් කිසිම අරමුණකට බාධාවක් නැහැ. කොච්චර ශබ්දාවක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ශබ්ද ගෙට ගෙවදින්නේ එලිපත්තෙන්ම ඇවිල්ලා හැරලා කොච්චර ආලෝක කොච්චර වර්ණ කොච්චර රූප ගන්ධ කොච්චර හිතවිලි ආවත් ඒ කිසිම දෙයකට අර අරමුණ පෙරලා ගන්න බැරි වෙලා අරමුණේ රසය අරමුණේ ස්වરૂපේ වැටෙන්න පටන් ගන්නකොට යෝගාවචරය පරිේෂණ කරන්න ගන්නවා යෝගාවචරයා මූල කර්මස්ථානයේ පැත්තක තියේදී අර එකක් දිගේ දුර දිගේ යන්න ගත්තොත් අර භාවනාවේ මෙතෙක් ක්‍රමානුකූලව ගොඩනගීගෙන ආපු ගොනුව කැඩලා යන්නේ කියලා. ඒ කැඩලා ගියොත් එකපාරටම යෝගාවචරයට වහාම සමාධියෙන් කැඩියමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. වහාම දාඩිය දාලා සහලවල ඉඳුන් හිටුන් නැතුව. පරියන්කෙන් සම්පූර්ණ නැගිටින් නැතුව විසඳ ගන්න බැරි තරමට අවුලක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කල යුතු ප්‍රමාණය නම් බොහොම අඩුයි. නමුත් වටහා ගත යුතු ප්‍රමාණය බොහොමයි. මේ නිසා යෝගාවචරය මේ හොඳ පස්සද්ධියක් නිසිනින්දේ බුද්ධ විඳින්න අවශ්‍ය නම් ඕන කරන්නේ පරියන්කේටි ගිය වෙලාවේ ඉඳලා මෙතෙන්ට එනකන් එන හැම චිත්තක්ෂණයක්ම දැනි දැනි සතියෙන්ම ගත වෙන්න ආරෙන්න කිසිම වෙලාවක භාවනාව හිතුමනාපේ යන්න දෙන්න තරකයි පිටුපනාව යනවා කියලා කියන්නේ නින්දට වැටෙන්න පුළුවන් අධික මෙනෙහි කිරීම සහිත විචිප්ත වෙන්න පුළුවන් මේ දෙකට පස්න වී කරගෙන ගිහිල්ලා හැම පියවරක්ම Taman දැන දැන දැක දැක පසු කරනවා නම් මේ ලැබෙන පස්සද්ධිය ලොකු බුද්ධියක් ලැබෙනවා මේ පස්සද්ධිය නැතිකම නිසා Taman මෙතෙක් කල විඳ දුක් මෙතෙක් කල වෙහෙස වෙච්ච ප්‍රමාණත් එක්ක මේක සසුන්තර බලනකොට යෝගාවචරයට අවශ්‍ය වෙනවා මේ පස්සද්ධිය වැඩි වේලාවක් එක දිගට පැවැත්වීමේ අවශ්‍යතාවය. මේ විදිහට අරමුණු විසුරුවන හිත විසුරුවන බාහිර කරදර කංකටලු පුළුවන් තරම් ලද අවස්ථාවේ දිගට පවත්වන්නට නම් එකම රහසයි එකම උපදේශයයි එකම කමඨහං සුද්ධ කිරීමයි මෙතෙන්දී අවශ්‍ය වෙලා තියෙන්නේ අරමුල කර්මස්ථානයේ හිත කරගන්න. ඒ නිසා එහෙම යෝගාවචරයට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් යම් තාක් දුරට මූල කර්මස්ථානයේ හිත තියෙනවනම් ඒ තාක් දුරට විපස්සනා වැඩෙනවා කියලා කියනවා. ඒ නිසා මේ විපස්සති සම්පෝඥංගය පිළිබඳව යෝගාවචරය හොඳට දැනගන්න. මේක වරින් වර අත්දකින්න අවස්ථාවක් නැතුව නෙවෙයි. සමහරලාට උච්චතර අවස්ථාවක් නැතුව සාමාන්‍ය මට්ටමක ලැබෙනවා. නමුත් ඒක අහම්බෙන් ලැබෙන නිසා අහම්බෙන්ම කැඩලා යනවා. නමුත් මේ උදෝත්පාද කාලයේ මේක හරියට නගරෙන් නගරයට ගමෙන් ගමට යන සිටීමක් වාගේ කොහොම ලස්සනට ගෙනහැර දක්වලා තියෙන නිසා යෝගාවචරය මේක ධර්ම කර්ම තමන්ගේ අත්දැකීමට ලං කර ගන්නවා. ලං කරනවා නම් තමන්ට පුළුවන් වෙනවා මේ පස්සද්ධිය පිළිබඳ යම් කිසියම් අධිකාරියක් ඇතුව. හැමදාම විශේෂයෙන්ම හරියන පරියන්කවලදී මෙතෙන්ට වැටෙනව නෙවෙයි දැනදෙන බැහැ ගන්න පුළුවන් මට්ටමට යන්න පුළුවන්. ඒ විදිහට මේ පස්සද්ධිය ලැබෙනවනේ යෝගාවචරගේ කය යෝගාවචරගේ හිත කොයිතරම් දුරට අලුත් කරනවද කොයිතරම් දුරට නැවත නියම සමබර භාවයට ගෙන දෙනවද කියනවනම් ඒ යෝගාවචරයේ තිබිච්ච සාමාන්‍ය මට්ටමේ කායික රෝග මානසික රෝග පවා සම්පූර්ණයෙන්ම මැකිලයන්ට මේ පසද්දී හේතුයි. ඒ නිසා මේ පස්සද්ධිය කියලා කියන්නේ භාවනාවෙන් ලබන්න පුළුවන් ඒ ගැඹුර මිහිරියාව සීතල භාවය පිළිබඳ පළවෙනිම අවස්ථාව. මෙතෙන් දෙනකම්මන යෝගාවචරය බහානතබූ වීදයෙන් කටයුතු කරන්න. පස්සබ්දේ දෙනකොට පස්සබ්දේ වග තේරුම් අරගෙන ඉතින් එහාට දිගට ඒ පස්සබ්දය දිගට පවතින ආකාරයට කටයුතු කරන්න ඕනේ මේ ඍක්ක ස්වරූපයක් තියෙනවා. ආසන්න කාරණේ වෙන්නේ පස්සද්ධියට ඊට කලින් පහළ වුණා වූ මේ ප්‍රීතිය කියන සම්පෝෂණය. ඒ ප්‍රීතියේදී සියල්ලම ප්‍රීතියේ උච්චතර අවස්ථාවට එනකොට හැමදේම යෝගාවචර ඉක්මෝල යන මට්ටමකට එනවා. යෝගා උද්වේගකර අවස්ථාවට පසු වෙලා තමයි මේ පස්සද්ධිය අවස්ථාවට පත් වෙන්නේ. මේ පස්සද්ධි සබ්බොජ්ජංගේ තමයි විලක වතුරක ගිය කඩක මත්තු පිට රැලි ගහන්න නැතුව තැම්පත් කරනවා වගේ කොහොම ගැඹුරු වතුරක මත්තු පිට රැල්ලක් නැති වෙන විදිහට තැම්පත් කරනවා වගේ පැහැදීමක් ඇති කරලා දෙන දේ. ඒ පැහැදීම වතුරත් පිසිදු වෙනවා. වතුර රැලි මාලා නැගින් නැතුව එක කණ්ණාඩිය වාගේ තනි තලයට පිහිටන්නවා. අන්න එහෙම වෙනකොට තමයි ඒක ආසන්නයේ නැත්තා වූ සමාධියට ඉදසල් කරගන්නේ. මේ සමාධිය තමයි ප්‍රඥා කරන්නේ. ඒක නිසා යෝගාවචරයට ඥාන පහළ වෙනවයි කියලා මේ වෙලාවේ පිටින් හම් වෙන දෙයක් හෝ විශේෂ වෙන වෙනසක් නැත්තේ මේ Taman තුල ඉදිරිපත් වෙන Taman ඉදිරියේ ඉදිරිපත් වෙන සෑම දේ පිළිබඳව හොඳ විෂද භාවයක් හොඳ ස්පාසුවක් මිස ඉන් එපිට වෙන ඥාන පහළ වෙන දෙයක් නැහැ. තියෙන දේ තියෙන தත්තට පේනවා, තත්වාකාරයෙන් වැටෙනවා, යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනවා. පහළ වෙන්න නම් හිත බොහොම ස්පාෂයෙන් තීන්දුව කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අර විදිහේ මත්පැන් බොන කුඩු බොන එහෙම නැත්නම් නිදි වෙහෙත් කොනේ අත්තන්ගේ தත්ත්වයටපත් වුණාට පස්සේ නම් කිසිම දෙයක් හරි හැටියට තේරුම් ගන්නවත් බෑ. තේරුම් ගන්න තරම් ඉවසිල්ලක් ඇත්තෙත් නෑ. ඒ නිසා Taman ඉදිරියට ඒ මත් වෙලා හෝ නිින්ද ගිහිල්ලා හෝ කරන දේ පිළිබඳව කිසිම වගකීමක් දුච්චරිත කරනවද සුචරිත කරනවද දුබ්භාසිත වචන වචන කතා කරනවද නැද්ද කියලා කිසිම පාලනයක් නැහැ. එහෙම පාලනයක් කරගන්න බැරි ඉඳ තමයි මේ මත්පිට බොල් නිදි බෙහෙත් இல்ல. මොකද මෙතනදීට හාත්පසින් වෙනසක් කිසිම දෙයකකින් උද්වේගයක් නැහැ. කිසිම දෙයකින් එළවුමක් නැහැ. සම්පූර්ණ සීතල සාන්ත තත්ත්වයක්. tempat භාවයේ බව ඕන වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා මෙන්න මේ මොහොතේ අනවශ්‍ය කල්පනා වලින් සැක පහල කරගෙන මේක අවුල් කර ගන්නව නම් ඒකින් යෝගාවචරයා මෙතුවක්කල් ගත කර ජීවිතේ පුරුදු කළ පුරුදුතක් එහෙම නැත්නම් Taman හිතනවා නම් මම මේ මේ විදිහේ ඥානවන්තයි ප්‍රඥාවන්තයි මේ මේ දේවල් තියෙනවා කියලා මේ පස්සද්ධිය අවසන් පටන් අරගත්තොත් ඒක කොනහන්න පටන් අරගත්තොත් ඒ ලැබිච්ච අර සාන්ත සීතල භාවය අවු කරගන්න ඉදිරියේ මතුමත් පහළ වෙන සමාධියට ඉදිරියට කරගන්න. මේ නිසා යෝගාවචර මේ පස්සද්ධිය පස්සද්ධිය වශයෙන් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒකටත් වඩා ඒ ඇතිවිච්ච ස්පාසුව තුල හිතත් චෛසික ධර්මත් එකට ගොනු කරන එකට පිඩු වෙන සමාධියකට ඉඩ සලසන්න. ඉඩ සැලසෙන්න නම් පස්සද්ධිය ආගේ කරන්න. කාසාදී අගය කරන්න ඊට කලින් නැත්තා උපීතිය, වීර්ය, සතිය ආදී පොඥාංග ධර්ම ක්‍රමෙන් වැඩේ. මෙන්න මේ විදිහට පස්සද්ධියෙන් සමාධියකට වැඩි වියපත් වෙච්ච කෙනා හොඳ තලතුණා බවකටපත් වෙන ස්වරූපයට යනවා වගේ පස්ස සමාධියේ ඉඳ සැලසෙනවා නම් යෝගාවචරයාගේ හිත ඒ වගේම අවශ්‍යන චෛසික කියන දේවල් ඔක්කොම තත්ත්වයට පටන් ගන්නවා. පස්සද්ධියෙන් තොරවත් යම් කිසි සමාධියක් තියෙන දෙයක් තියෙනවා. ඒක තියෙනවා මේ උද්‍යප්පේ ඥානෙ පහළ වෙන්න කලින් ලොකු පසද්දයක් නැහැ. නමුත් යම් කිසි විදිය සමාධියක් තියෙනවා. ඒ සමාධිය තුල හිතුවක්කාර හිතිවිලි. පරිේෂණ කරන හිත් කෙලස් ඔක්කොම ගැවසීලා. මේ අසහනේ කියන දේ හොඳටම තියෙනවා. ඒ තියේදී අරමුණේ හිත තියෙනවා. ඒ නිසා යෝගාවචරය අතරක් නොතබ අරමුණේ හිත තබා ගැනීමට ව්‍යාපාරයේ වීර්ය වීරත්වේ බහත බඳ නරකයි. නමුත් මේ පස්සද්ධියෙන් පස්සේ අන්නේ තියෙන හිතුවක්කාර හිතවිලි, අයාල යන හිතවිලි, පරිේශන හිතවිලි පුළුවන් තරම් තැම්පත් වෙන අවස්ථාව තියෙනවා. යෝගාවචරය විසින් අවශ්‍යකත් නැත්තා. අන්නේ ඒ නිසා මේන් ඇති වෙන ඊට පස්සේ ඇති වෙන සමාධිය බොහොම පිරිසිදු සමාධියක්. මේ සමාධිය පවා සුද්ධ විපස්සනා යෝගාවචර දැනගන්න ඕනේ එක එක මතුවෙන මතුවෙන අරමුණක් පාස වෙනස් වෙන ක්ෂණික සමාධිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම අරමුණේ සම්මුති අරමුණක පහළ වෙන්නා වූ සමත සමාධිය වෙන්න පුළුවන්. මේ දෙකේදීම ඒකාකාර ආනිසංසගෙන වෙනවා. ඒ නිසා Taman තේරුම් අරගන්න ඕනේ අරමුණෙන් අරමුණට වෙනස් වෙන පිම්බීමෙන් හැකිලීමට හැකිලීමෙන් පිම්බීමට ඊට පස්සේ වේදනාවට ආදි වශයෙන් පිම්බීමේ මුලමෙද අග වශයෙන් වෙනස් වෙමින් එනතන් ආනාපාන මුලම දාග වශයෙන් වෙනස් වෙමින් ආනෙන් අපානෙට අපානෙන් ආනෙට ආදි වශයෙන් වෙනස් වෙමින් ගියා. අර මොන මොන තරම් වේගෙන් වෙනස් වුණත් බොහොම ඉද්ද ගැහුවා වගේ පිහිටන සාන්ත සමාධියක් ඇති වෙනවා. ඒකට හේතු වෙන ප්‍රධාන වශයෙන් මේ පසාරය. කිසිම විදියකට හිතට කුකුසස්සකයක් පහළ වෙන්නේ නැතුව ඒක එල්ලේ හිත පීඩනවා. එතකොට මේ සමාධිය පහළ වෙච්චාම තමයි දැනගන්න පුළුවන් පිදු කරන ගතිය. චිත්තජයසික ධර්මයන් පිදු කරන ගතිය. මේකට උපමාවක් දෙන්නනවා යම් කිසි විදියක ගුණවන්ත කුලවන්ත හැදියාවක් දීමව්‍යෝ තමන්ගේ දූ දරුවන් හදා ගන්න ඕනේ නම් පුළුවන් තරම් ඒ දරුවෝ හිතුවක්කාර දරුවන්ගෙන් අයින් කරලා හොඳ ගුණවත් හැදිච්ච වැඩිහිටියෝ ගාව එහෙ නැත්නම් දරුවෝ ගාව තියන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමෙන් සමහර වෙලාවට දරුවා දෘෂ්ටිකත්වයට විරුද්ධවත් යන්න ඉඩ තියෙනවා. දරුවෝ කැමති ඒ ආසන්නයේම ඉන්න වැඩාම කෙලිලෙල් කෙලිදෙලෙන් ගත කරන දරුවන් එක හැසිරෙන්න. නමුත් දෙමාපියෝ දන්නවා එහෙම දරුවන් එක හැසිරෙන්න ගියොත් පොඩි උනාස්ති වෙනවා. ජීවනාහන ගතියට ඇහෙනවා. ඒ නිසා තලන්න වෙනවා නිතරම. ඒ නිසා ඒ ඒ අල්ගෝරිතම් ඈඩ් කරලා අදිච්ච දරුවෝ ගාව නිතරම ආශ්‍රයට සලසලා දෙනවා. සරසලා දුන්නොත් ඒ දරුවෝ පොඩි කාලේ දෙමාපියන් පිළිබඳව අමනාප ගති පහල කරත් පසු වෙනකොට හොඳ සත්පුරුෂයන් හොඳ පුරවැසියන් බවට පත් වෙනවා. ඒ තමයි මේ චිත්තචෛසික ධර්ම වලත් මේ කෙලෙස් කියන එක දොරකඩම තාම පමා වෙනවා. කොච්චර ඒවා. පරිගින වෙච්ච රිලවරන්තුවක් වාගේ. වල්කුක්කෝ වාගේ. කොච්චරකට එලිපත්තෙම තමයි. ඒ නිසා යම් විදියකට එළියට ගියාන ඉතාමත්ම ඌමනාවෙන් ඇඟලුම් පාගෙන ඇවිල්ලා වට එහෙම වෙන්න දෙන්නේ නැතුව ඒ චිත්තචෛතසික ධර්මයේ දෙමාපියෝ වටේ ගොනු කරගන්නේ දෙමාපියෝ ආශ්‍රේ ළඟ ඇස්පල් මේ තියාගෙන ඉන්න දරුවෝ වාගේ හිතේ පාලනයක් යටතේම දිගට පවතිනවනම් ඒ චෛතසික ධර්ම බොහෝම ශිෂ්ටාචාරයක් ඇතුවේ හැදියාවක් ඇතුවේ කුලසිරිත ගරු කරන ස්වරූපයටපත් වෙනවා පත් වුණාට පස්සේ දෙමාපියෝ කියන දේවල් අහන දෙමාපියන්ට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන දරුවන් බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරයට මේ සමාධි අවස්ථාවට පත් වුණාට පස්සේ මේ විවිධාකාර හිතිවිලි විවිධාකාර පරිේශන විවිධාකාර සැක පහල කරමින් කරමින් මේ දේවල් අවසන්ට යනවා වෙනුවට පුළුවන් තරම් වැඩි වේලාවක් වැඩි පැය ගාණක් වැඩි දවස් ගාණක් වැඩි මාස ගාණක් මේ හිතේ නැත්නම් මෙනෙහි කරන හිතේ පාලනයක් යතේම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ චෛසික ධර්ම හිත සුවගෙන දෙන චෛසික ධර්ම බවට පත් වෙනවා. එහෙම නැතුව තමන්ට ලැබිච්ච මේ පස්සද්ධිය තමන්ට ලැබිච්ච මේ සමාධිය උරගාල බල බල හැම වෙලාවෙම කෙලස් එක්ක තියෙන ගනුදෙනුව අත නෑර. පිටුවක්කාරකම් වලට ඉඩ තියලා සිල් කැඩුනට කමක් නෑ. වත් පිළිවෙත් නැති උනාට කමක් නෑ. මට මේ ඕනම වෙලාවක මේ සමාධිය ගන්න පුළුවන්. මට මේ පස්සද්ධිය ඕනලා ගන්න පුළුවන් කියලා ඒ ලැබිච්ච පස්සද්ධියට නියම ගෞරවේ නොසලකා සකස් කරලා කටයුතු නොකර කටයුතු කරන් ගත්තොත් ගැඹුරු සමාධියක ආස්වාදයේ නැත්නම් ගැඹුරු සමාධියක තියෙන බුද්ධ කියලා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ බුදුමේ ස්වාමීන් වහන්සේ ගාක්ලාට මතක් කරන්නේ කාරණාවක් තමයි මේ දෙමව්පියෝ තුලේ යම් කිසි විදියක හැදියාවක් ඇති වුණාට පස්සේ ඒ දෙමාපියන්ගේ යුතුයකමක් තියෙනවා තමන්ගේ දරුවෝ ඇස් ධර්මේ තියාගන්න. ඒ වගේම යෝගාවචරයා හිත නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ඝහ වශයෙන් උද්‍යපේ ඥානේ පන්නා ගන්න මට්ටමට යම් කිසි විදිහකට හික්ම ගත්තනම් ඊට පස්සේ මතුවෙන චෛසික ධර්ම වලට අසත්‍යමත්ම අවිචාරවත්ම හැසිරෙන්නේ නැතුව පුළුවන් තරම් පාලනයක් ඇති කර ගන්න ඕනේ. මෙතනදී මේ නිසා යෝගාවචරයේ සීලය වෙනදට වඩා ඉතාමත්ම සූක්ෂම වෙන්න මේ පස්සද්ධිය කියන මේ මිහිරි චෛතසිකය පොඥංගය කවදාකවත් ගුරුසු භාජන වල දාලා තියන්නේ ඒකට සුදුසු సంతාණයක් ඒකට සුදුසු කායික වාචික ක්‍රියා දුන්නේ නැත්නම් මේ පස්සද්ධිය බුද්ධිය නැතුව යනවා එනිසා යෝගාවචර වෙනදට වඩා බරපතලකමක් හිතට අරගෙන ඇහෙන්නේ නැති දකින්නේ නැති ළඩ වෙච්ච කෙනෙක් වගේ ගත කරන ජීවිතවල ගත කරන්න ඕනේ කියලා කියන මේ ගාථා ධර්ම වල වටිනාකම වඩ වඩාත්ම තේරුම් අරගන්න ඕනේ තේරෙන කෙනෙක් වගේ කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් මෙතෙන් පස්සේ. ඒ අනුව තමයි මේ සමාධිය හොඳට ගැඹුරු වෙන්නේ. ඒ නිසා ඒ ගුරු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ ගොඩාක් මේ දී භාවනාව පවතිනවා ඒ ගිහිය ලැබෙන ලැබෙන විවේක ස්ථානවල ඇවිල්ලා භාවනා කරනවා. සමහර දෙමාපියෝ මේ කායදෝ එක යටතේ භාවනා කරනකොට කරන හැම වෙලාවෙදී භාවනා හරියන්නේ උග වෙලාවකදී අතරමැද අවස්ථාවේ ඒ වැඩිහිටියන්ගේ මෝරණකොට දැනුම අවුරුදු 40 50 විතර වෙනකොට ඒ අත්තන්ට භාවනාව සාර්ථක වෙනවා. සාර්ථක වුණාට පස්සේ එයාට නැවතත් ගෙවල් දොරවල් වලට ගිහිලා අමුදරුවන් රකිමින් පෝෂණය කිරීමේ ගත කරනවා. ඊට පස්සේ හම්බෙච්චාම මේ ස්වාමීන් වහන්සේ කියන මනුස්සයන් අහනවලු මේ භාවනා කරන්න ඉස්සෙල්ලා හම්බෙච්ච දරුවන්ගේ භාවනා කෙරුවට පස්සේ හම්බෙච්ච දරුවන්ගේ වෙනසක් තියෙනවා කියලා. ඒකේ දෙමාපිය තාමත් පැහැදිලි වෙනසක් දකිනවා. මේ සමාධිය කියන ධර්මයේ පහළ වුණාට පස්සේ යම් කිසි හිතක හිතට චෛසික ධර්ම වල නතුවක් පහළ වෙනවා. පහළ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ සමාධිය යාදෙන්නේ අන්න එවැනි සමාධියක් සහිත දෙමව්පියෝ නම් ඒ දෙමව්පියන්ගේ දරුවෝ දෙමව්පියන්ට නතු ගතියක් පහළ වෙනවා ඒ නිසා මේ සමාධිය කියලා කියන්නේ පුදුමාකාර හික්මන ධර්මයක් උඟ දෙනෙකුට නැත්නම් මේ වාගේ අපි මේ ගත කරන ජීවිතය වගේ ගත කරන උඟ දෙනෙකුට වෙන්නේ මේ පස්සද්දී සමාධිය ආදී චෛසික ධර්ම පහළ නොවෙනව නෙවෙයි ඒවට නොසලකා හරිනවා ඒවා දිගට පවත්වාගෙන යන්ට තමන්ගේ කායවති සංවරය පිළිබඳව ඇති සම්බන්ධතාවයේ වගකීම නොදැනුවත්ව කටයුතු කරන නිසා ලැබෙන සමාධිය ලැබෙන පස්සද්ධිය සුණු විසුණු වෙලා තව තවත් බාහිරයට වෛර කරන්න පටන් ගන්නවා. තව තවත් බාහිරයේ දොස් දකින්න පටන් අර ගන්නවා. තමන්ගේ කායික වාචික අඩුපාඩුකම් නිසා ඒ තැනට ඒ තරම් ගැඹුරු භාවනාමය ධර්ම ලාගා කර ගන්නට තරම් సంతాනේ පුහුණු කරනවා එක අමතක කරලා අනුන්ගේ දොස් දකින්න පටන් ගත්තාම ඒ පුද්ගලයා කිපෙන කුපිත වෙන අසහනකාරී පුද්ගලයෙක් දවෙන දවෙන පුද්ගලයෙක් වඩපත් වෙනවා ඒ නඩු විසඳන්න ගියාම සභාවට පිළිවෙල. ඒ නිසා භාවනාවේදී අපට ලැබෙන මේ ප්‍රතිඵල වල වටිනාකම යෝගාවචරයා තරම් දන්න කෙනෙක් මුළු තුන් ලෝකෙම නැහැ. ඒ දේවල් දරා ගන්න පුළුවන් වෙන විදිහේ චිත්තසංතානයකට ඇද ගැහෙන විදිහේ කායික වාචික ක්‍රියා තමංගේ අඩුපාඩුව තේරුම් අරගන්ටයි මේ බොද්ධංග ධර්ම වල කියන වටිනාකම. බොද්ධංග ධර්ම කියලා කියන්නේ ප්‍රසන්න දීවනාවක්. මේ කරගෙන ගිය භාවනා ලැබිච්ච ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ රකින්න බොද්ධංග වල ගැළපෙන ප්‍රමාණයට තමංගේ සීලයෙන් සමාධි අනුග්‍රහ කරන්න ඕනේ. අන්න එහෙමනම් වැඩිමක් මෙතන දක් ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට සමාධිය බොහොම තීරණාත්මකයි. ඒ මොකද මේ සමාධිය තමයි යෝගාවචරයට මතු මත බලාපොරොත්තු වෙන්නා වූ ඒ විපස්සනා ගැඹුර පෙන්ලා වෙන්නේ. ඒ නිසා මේ සමාධියට තුරු දෙන විදිහට මේ කියන විදිහේ මුලින් සති සම්පෝඥංගේ ධම්ම විචය විරිය පීති ආදී එක එකක එක එකක පහළ වීමේ කාලානුරූප ක්‍රමයක් තියෙනවා. ඒක පරියන්කේක නැත්නම් යෝග ජීවිතයක මේක පිළිබඳව යෝගාවචරය අත ගාගෙන යන්න වගේ හොඳ විශේෂ භාවයක් තියෙනවා. හරියටම මේක කොහොමද වෙන්නේ කියලා. අන්න එහෙමනම් මේ Tamanට ලැබිච්ච පස්සද්ධිය පිළිබඳ ලොකු උරුම වාසිකමක් Tamanට ඇති වෙනවා. ඊට පස්සේ කරකින්නවා. අන්නේ උරුම වාසිය, ඒ කියන පස්සද්ධියේ තැන්පත් වීමක්, ඝන බහල වීමක් තමයි මේ සමාධිය කියන්නේ. සමාධිය බොහෝමත්ම පැහැදිලි ඔපයක්. අන්නේ ඔපේ තමයි ඇත්ත ඇති හැටි පේන්න පටන් ගන්නවා. සම්පතියේ ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන්ට යනකොට යෝග ජීවිතයේ උගාක උද්වේග අවස්ථා හරියට පොඩි කාලෙක ළමා වයස වගේ. පහු කරලා නැති වයසටපත් කරලා දැන් තලත් තෑනි වෙන ස්වරූපයක් තියෙනවා. එහෙම නැත්නම් ගංගාවක් පටන් ගන්නකොට කන්දකින් පහළ බෑගෙන එනකොට බොහෝම ගල්වල හැප්පෙනවා, දියලි නගිනවා, වෙන දාගෙන ශබ්ද කරගෙන බෑගෙන ඇවිල්ලා මධ්‍යම ප්‍රදේශයේ එනකොට ඒකේ අතුරු ගංගාව රාශියකකටලා තැන්පත් වෙන්න පටන් ගන්නවා. දැන් හංගල්ල පැත්තට විතර යනකොට මහාලිගඟ දිහා බලපුවාම මුකුත් නැහැ යනවා පේන්නේ. කොයි පැත්තෙන් කොයි පැත්තට යනවද කියලා හිතා ගන්න බැහැ. තව මොයේ රටට යනකොට තවත් ඒ වගේ තන්පක්කවට පත් වෙනවා. ආන් මේ වගේ භාවනාවේ එnte ente ente ente පිළිච්ච මෝරච්ච ස්වරූපයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය හිත ඇවිසිච්ච ස්වරූපයක් හිත දාහජනක ස්වරූපයක් ඇති වුණොත් මේ Tamanda පෙර ඇති වුණා වූ පස්සත්තිය සමාධියක් ආදී ධර්මයක් සිහිපත් කරලා මම සමහර වෙලාවට කරන දෙයක් තමයි ඒ වගේ ඇති වෙච්ච වෙලාවක පස්සද්දි සබ්බොද්ධංගෝකෝ කස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන මේ පාඨේ නැවත නැවතත් කියවන්න පටන් ඒ අර පස්සද්ධිය කියන එක වචනේ ඇහෙනකොටම පස්සද්ධියේ ගුණයත් එක්ක සලකනකොට මේ Tamange අර කියන අර අවිසිච්ච ස්වරූප තැන්පත් වෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක නිදිමත ඇති වෙනවනම් එහෙම නැත්නම් හිත හොඳටම ලීන භාවයටපත් වෙනවනම් විරිය සබ්බොච්චංගය පිළිබඳ මේ පාඨය හෝ සාකච්ඡා කරනවා. සත්‍යයන්. එහෙම නැත්නම් මේ විරිය ඇති වෙච්ච වෙලාවේදී හිතේ ස්වරූපය හෝ හිතර ගන්න උත්සාහ කරනවා. අන්න එහෙම කරනකොට මේ එකිනෙක සමබර කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ සමබර කිරීමේ වැදගත්ම අවස්ථාව තමයි ඊගාවට තියෙන උපේක්ෂා. උපේක්ෂා සම්බොධ්‍යංගය කියලා කියන්නේ මේ තමන් තුළ ඇත්තා වූ මේ හොඳ පැත්ත නැත්නම් සක්‍රීය පැත්ත, අක්‍රීය පැත්ත, ක්‍රියාකාරී පැත්ත, අනිත් පැත්ත ආදී කියන මේ දේවල් අතර සමබර භාවය. ඒ වෙලාවේ උපයන්න දෙයක් නැහැ. උපයපු දේවල් අතර හොඳ සමායෝජනයක් තමයි උපේක්ෂා සම්බොජ්ජංගේ තියෙන්නේ. නමුත් අපට ලැබී තියෙන කාලය අද මෙතනින් සීමා වෙන නිසා මේ සමාධිය පිළිබඳව උපේක්ෂාව පිළිබඳව යෝගාවචරයේ කොහොමද ක්‍රියා කරන්නේ ඒක තමයි ජීවිතයේ අත්දැකීමත් එක්ක කොහොමද පණ දීලා බලන්නේ කියන එක අපි මතු ධර්මදේශනාවට ඉඳ තියලා අදට ධර්මදේශනාව මෙතනින් අමාර කරනවා ඒ නිසා දැනටත් මේ දක්වා කරගෙන ගියේ භාවනාවලින් යම් කිසි විදියක ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමභාවය තුලින් පැනනගින මේ බොජ්ජංග බුද්ධි විඳිනවා නම් ඒ බොජ්ජංග ධර්ම එතන එතනම ඇති හැටියෙන්ම වටහා ගන්න. ඒක තමයි ජීවිතේට ආලෝකයක් කරගන්න මේ මූල ධර්ම ඒ වගේම ප්‍රායෝගික කර්ම හේතු වේවා එමගින් ඊගාවට ඇත්තා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට නොපැකිල ඉදිරියට යන්ත යෝගාවචෙන්ට මේ වස් කාලය තුලදීම ධෛර්ය ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයන් සමග ධර්ම දේශනාව මෙතනින් තාවතාචං මේ දීයේ සංඝතං පුඤ්ඤ සම්පතං සම්බිය දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං මේ සංඝතං පුඤ්ඤ සම්පතං සම්බිය භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සෙල්ලාවතාචයම්මේයේ සංඝතං පුඤ්ඤ සම්පතං සම්බිය සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාජ බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හොතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ